භව පච්චයා ජාති තත්ථ කතමා භව පච්චයා ජාති යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සන්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භවපච්චයා ජාති මේ විභංග ප්‍රකරණේහි භව පාත්‍රයෙන් හටගන්නා ಜಾතිය විස්තර කර තිබෙන ආකාරයයි. එහි තේරුම එහි ಜಾතිය කවරේද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායෙහි යම් පළමු කොට ඉපදීමක් වේද සම්පූර්ණ ඉපදීමක් වේද මව් කුසයට ඇතුළු වීමක් වේද ප්‍රකටව ඉපදීමක් වේද ස්කන්ධයන්ගේ පහළවීමක් වේද ආයතනයන්ගේ පහළවීම වශයෙන් ලැබීමක් වේද මෙය භවපත්‍රයෙන් වන්නා වූ જાතියයි කියනු ලැබේ යනුයි මෙහි කෙටි තේරුම ඒ ඒ භවයේහි උපදිනා සත්වයන්ගේ පළමු කොට ඉපදීම જાතිය යනුයි තවත් ක්‍රමයකින් කියතොත් ඒ ඒ භවවල පළමු කොට ස්කන්ධයන්ගේ පහළවීම જાතියය යනුයි. මේ පළමු කොට ඉපදීම සම්බන්ධයෙන් කිය යුතු විස්තරය සංඛාර පත්‍ය විඥානං යන්න විස්තර කිරීමේදී කියන ලදී. භව ප්‍රත්‍යයෙන් වන්නා වූ මේ જાතිය උප්පත්ති භවයේම කොටසකි. එබැවින් ජාතියේ හේතුව වශයෙන් උප්පත්ති භවය නොගත යුතුය. භව දෙකින් ජාතියට හේතු වන්නේ කර්ම භවය පමණකි. එබැවින් උපාදාන පච්චයා භවෝ යන තන්හි භව ශබ්දයෙන් භව දෙකම නොගනු ලැබේ. එයින් ගනු ලබන්නේ කර්ම භවය පමණකි. උපාදානයන් නිසා කුසල කුසල කර්ම කළ කලෙහි ඒ ඒ කර්මයන්ගේ ශක්තිය හා ස්වභාවයේ හැටියට කාම භව ආදී ඒ ඒ භවෙහි සත්‍යයාගේ නැවත නැවත ඉපදීම වූ જાතිය වෙයි. සත්වයාගේ උප්පත්තියට పూర్ව භවයේ කළ කර්මය හේතු වන භව වනාහි සාමාන්‍ය ලෝකයාට නොපෙනෙන গুপ্ত කරුණකි. සාමාන්‍ය ජනයා හට එය සිතාගත හැක්කේ අනුමානේනි. සත්වෝත්පත්තියට කර්මය හේතු වන බව අනුමානෙන් සලකා ගැනීමට ඇති කරුණු අතුරෙන් සත්වයන්ගේ නානාත්වය ප්‍රධාන කරුණකි. මේ සත්වයන්ගෙන් ඇතැමෙකුට ලෝභය උත්සන්නය. ඇතැමෙකුට ද්වේෂය උත්සන්නය. ඇතැමෙකුට මෝහය උත්සන්නය. ඇතමෙකුට මෛත්‍රිය උත්සන්නය. ඇතමෙකුට ඥානය උත්සන්නය. මෙසේ උත්සන්න වන්නා වූද හීන වන්නා වූද චෛතසික ධර්මයන්ගේ වශයෙන් සත්වයන් අතර බොහෝ වෙනස්කම් දක්නට ලැබේ. ආයුෂය, ධනය, සැප දුක් යනාදීන් සත්වයන් අතර බොහෝ වෙනස්කම් දක්නා ලැබේ. සත්වයාගේ උප්පත්තියට හා වැඩිවීමටද ජීවත් වීමටද හොඳ නරක ගති ගුණ ඇතිවීමටද තිබිය යුතු ප්‍රකට හේතු වූ මෞපියන්ගේ ශුක්‍ර ශ්‍රෝණිත ධාතු වෘතු ආහාර ව්‍යායාම උගෙනීම අවවාද අනුශාසනා යන මේවායේ වෙනස්කම් ඇති තන්හි වන වෙනස්කම් ගැන කිය යුත්තක් නැත. ඒවා සම වූ සත්වයන් අතරද වෙනස්කම් අඩුවක් නැතිවම දක්නා ලැබෙයි. එක පියෙකුට දාව එක මවක කුසෙහි එකවර පිළිසිඳගෙන එකවර උපන් එකම ආහාරයකින් එකම ගෙයක වැඩුණු එකම උගෙනීමක් එකම අනුශාසනයක් ලත් එකම පුද්ගල කොටසක් ඇසුරු කළ නිබුල් දරු දෙදෙනා අතර වුවද කියන ලද වෙනස්කම් දක්නට ලැබේ. ඒ කාරණට අනුව සිතා බලන කල්හි සත්වයාගේ උප්පත්තියට දක්නා ලැබෙන හේතුන්ගේ අන්‍ය වූ නොපෙනෙන තවත් හේතුවක් තිබිය යුතු බව දත හැකිය. පිළිගත හැකිය. ඒ නොපෙනෙන හේතුව අනෙකක් නොව పూర్ව ජන්මවලදී කළ කර්මයෝය සිත ඊතා විචිත්‍රය ලොව ඇති අන් සමදයටම වඩා විචිත්‍රය කර්මයේද සිත පිළිබඳ වූවකි එබැවින් විචිත්‍රත්වයාගේ වශයෙන් කර්මය විචිත්‍ර වෙයි උප්පත්තියට හේතු වූ කර්මයාගේ විචිත්‍රත්වයෙන් සත්වයන්ගේ විචිත්‍ර බව වෙයි එය මෙසේය. යම් කිසිවෙකුගේ సంతානෙහි උප්පත්තියට හේතු වන කර්මයක් කරන අවස්ථාවේදී ලෝභය බලවත් වේද අලෝභය දුබල වේද අද්වේෂා අමෝහයෝ බලවත් වේද ද්වේෂ මෝහයෝ දුබල වෙද්ද ඔහුගේ දුබල අලෝභය බලවත් ලෝභය මැඩ පැවැත්වීමට නොසමත් වේ බලවත් ද්වේෂ මෝහයන් මැඩ පැවැත්වීමට සමත් වෙති. ලෝභය මැඩලීමට නොසමත් දුබල අලෝභ හේතුවෙන් යුක්ත වූ ඒ කර්මයන් ඒ පුද්ගලයා යම්කිසි භවයක උපන් කලෙහි මෛත්‍රිය ඇති ක්‍රෝධ අඩු වූ තියුණු නුවණ ඇත්තා වූ ලෝභය අධික පුද්ගලයෙක් වෙයි. එබඳු කර්මයකින් උප්පත්තිය ලැබූ පුද්ගලයෝ ධර්ම ශාස්ත්‍ර උගැනීමෙහි සමත් වූ වෙති. පඬිත වෙති. එහෙත් ඔව්හු කිසිවෙකුට කිසිවක් නොදෙන නිතරම රැස් කිරීමට අනුන්ගෙන් ගැනීමටම උත්සාහ කරන ලෝභී වූ වෙති. යමෙකු හට කර්මය කරන අවස්ථාවේදී ලෝභ ద్వේෂ දෙක බලවත් වේද අලෝභ අද්වේෂයෝ දුබල වෙද්ද ප්‍රඥාව බලවත් වේද මෝහය දුබල වේද ඔහු ඒ කර්මයෙන් යම්කිසි තැනක උපන් කලෙහි ලෝභී වූද ක්‍රූර වූද තිවුණු නුවණ ඇත්තා වූද පුද්ගලයෙක් වෙයි. එබඳු පුද්ගලයෝ ධර්ම ශාස්ත්‍රයන් උගෙන පණ්ඩිත වූද ඒ ගති පවත්වති. ලාභයක් ලැබිය හැකි කලෙහි කොතෙක් මහත් අපරාධයක් වුවද කරන්නට මැලි නොවේති. යමෙකුට කර්මය රැස් කරන කලෙහි ලෝභ මෝහ යන දෙක බලවත් වේද අලෝභ අමෝහ දෙක දුබල වේද අද්වේෂය බලවත් වේද ද්වේෂය මද වේද ඒ තනත්තාගේ කර්මයෙන් උපන් කල්හි ලෝභී වූද මෝඩ වූ මෘදු ගති ඇති පුද්ගලයෙක් වෙයි. යමෙකුට කර්මය කරන අවස්ථාවේදී ලෝභ ද්වේෂ මෝහ තුනම බලවත් වේද අලෝභ අද්වේෂ අමෝහ යන තුන දුබල වේද හෙතෙමේ ඒ කර්මයෙන් උපන් කල්හි ලෝභී වූද නපුරු වූද මෝඩෙක් වෙයි. ලෝකේහි හොඳටම නරක මිනිසුන් වන්නේ එබඳු කර්ම වලින් උපන් පුද්ගලයෝය. යමෙකුට කර්මය කරන කල්හි අලෝභය හා ද්වේෂ මෝහ දෙක බලවත් වේද ලෝභ හා අද්වේෂ අමෝහ දෙක දුබල වේද ඒ පුද්ගලයා ඒ කර්මයෙන් උපන් කල්හි දිව්‍යමය ආරම්මණයක් දුටු කල්හිද කලබල නොවන්නා වූ විකෘතියට නොපෙමෙන්නා වූ රාගය මද වූ කිපෙන සුළු වූ මෝඩ පුද්ගලයෙක් වේ. යමෙකුට කර්මය කරන කලෙහි අලෝභය, අද්වේෂය යන කුසල් මුල් දෙක හා මෝහයද බලවත් වේද, ලෝභය, ද්වේෂය, අමෝහය යන තුන දුබල වේද. හෙතෙමේ ඒ කර්මයෙන් උපන් කල්හි දෙන ස්වභාවය හා නොරස් කරන ස්වභාවයද ඇති මෘදු වූ නුවණ මද වූ පුද්ගලයෙක් වෙයි. යමෙකුට කර්මය කරන කල්හි අලෝභ, ද්වේෂ, අමෝහ යන මේවා බලවත් වේද, ලෝභ, අද්වේෂ, මෝහ යන මේවා දුබල වේද ඒ තනත්තා ඒ කර්මයෙන් උපන් කල්හි නිර්ලෝභී වූද නුවණැත්තා වූද කිපෙන සුළු වූ පුද්ගලයෙක් වෙයි. යමෙකුට කර්මය කරන අවස්ථාවේදී අලෝභ, අද්වේෂ, අමෝහ තුනම බලවත් වේද. ලෝභ, ద్వේෂ, මෝහ යන මේවා දුබල වේද. ඒ තනත්තා ඒ කර්මයෙන් උපන් කල්හි නිර්ලෝභී වූ මෘදු වූ තියුණු නුවණැත්තා වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙයි. එබඳු පුද්ගලයෝ ලෝකයේ දුර්ලභය. තවත් නොයෙක් ආකාරවලට සත්වයන් කර්ම හේතුවෙන් බෙදෙන හැටි චුල්ල කම්ම විභංග සූත්‍රාදීන් දත යුතුය.